Então,

මේ කතාවේ පස්සේ දැනෙනවා තමයි සංස්කාරයේ කොහොමද කරලා තියෙන්නේ. ඒ මොකක්ද තේරෙන්න තියෙන්නේ මේ සංස්කාරය අනුකූලයි. ඒක කොහොමද වෙන්නේ? මේ බංගට තියෙන දවල්නේ අපේ සංස්කාරයේ තියෙන ප්‍රවාහන කරන ධර්ම තමයි. ඒ කියන්නේ අපේ පිටකොටන ප්‍රාර්ථනා කරන ධර්ම සමයයක් තමයි මේ සංස්කාරය අනුකූලයි. මේක අපේ කරන්නේ අපේ ජීවිතේ

Everybody has a right of person and has a right of person. කියන්නේ විශ්ලම කියන්නේ කියන්නේ අපේ ගොඩේ යන දෙන්නේ ඒක කියන විස්තර. මේ කලකන්නේ කරන්නේ. මේ හේතු නැති නිසා මම තමයි තමයි මොකදේ කියනකොට මම කලකන්නේ කියනවා. සමහත් වශයෙන් මම කලකන්නේ බැරි නම් අපි හරි දැන් මම කියනවා.

ඒක නම් දැක්වලා තියෙන ඔක්කොම පරිහාරය සම්මතයෙන් විපාකයන් ගන්නවා විපාකයන් ගන්නවා සත්‍යවෝ සාධාරණ නිසං සම්මතයෙන් දහසක්යන් රාජී ගන්නවා අනුමෝදන් විපාකයන් කරන කීකී සාධාරණ වාස්තවයෙන් දරන්නේ සත්‍යවෝ සාධාරණ සම්මතයෙන් කොහොමද පස්සේ අපේ සත්‍යයට ඉන්නේ ඔකෝ

කරන්නේ කියලා. ඉතින් මෙතන අවස්ථාවක් තමයි එතකොට මොකක්ද මම ගන්නේ මොකද කියන්නේ අනිත්‍යතාවය තමයි අපි සංකල්පය වෙන්නේ. ඉතින් මොනවාගේ තේරුම ගන්න කොහොමද කියන්නේ තේරුම් ගන්න පුළුවන් සම්මා සත්‍යයෙන් දකින්න ගන්න. විස්තරයක් තමයි කියන්නේ සංස්කාරයෙන් තමයි මොකද කියන්නේ විඥානයේ සිදුවන කාරණා වලට පාරමිතිය. සම්පූර්ණ සංස්කෘත කරගන්න උදව්වන්නේ යටතේ සංකේතයි. දැන් කියන්නේ සංස්කෘතිකම කියන්නේ අවබෝධය ඇතිවෙන්නේ අවබෝධය සම්බන්ධව සම්පූර්ණ අවබෝධයක් නෙමෙයි. ඒක සම්පූර්ණ ඒ කාර්යම අමාරු කියලා. ඒකනම් සහපච්චා ධාතුයි. මුලින්ම සමහරවිට ධාතුය ඒ බාහිර සංඝාතිය කියන සම්බන්ධ සංස්කෘතික ධාතුය කියන කොයි ස්ථාවරයේ

එතකොට මේ දේශනාවට අපිට දේශනා දෙන්න පුළුවන් තමයි අවබෝධ කරගන්න. මේ දේශන විස්තර කන්නේ පස්සේ විස්තර කරන්න ඕනේ කොහොමද කියන්නේ. එතකොට මේ අපි දෙවන් කටයුතු කරද්දී දෙවන් සාමාන්‍ය විස්තර කියනවා. ඒකෙන් නම් මම කියන්නේ මේ බාහිරික මාර්ගාකාර කියන යාමේ කියන මානසිකයෙන් සෝතාවේදී අන්තක්ෂණය දෙකකදී මේ දුක්ඛකේ කොමක් නිසා කොමක් ප්‍රත්‍යක්ෂ වෙන නැත්නම් කොමක් හේතුන් කියන කාරණේ නිසා අපි මේකට කියලා හිතන්න ඕනේ. එනම් ධර්මවල තියෙනවා මේ ධාතුන් සාසනයක් බාරගෙන ධාතුන් සාසනයක් බාරගෙන ධාතුන් සාසනයක් බාරගෙන ඉතින් මේක නිසා තමයි පොතපත වල දුක්ඛ දුක්ඛ එතකොට ධාතුන් හා මේ කොහොම දෙකම ලොකු නේද? අපි ධාතුන් කියන කමිනේ කොහොමද පටන් ගන්න ඕනේ? අමාරු කොටස් ගන්නවා කියලා ගන්න තමයි ප්‍රතිසම්පන්න මොනවාද කියලා ධාතුන් ඒකත් තේරෙන කාරණා තමයි තේරුම් ගන්නට පුළුවන් මනස දේවල් සමානව කරගන්න පස්සේ ඒ වගේම සත්‍ය කරනවා කියන්නේ තමයි මේ ඒකේ හදන විශ්වාසය මේ කියන්නේ ඉස්සරහට කරන මොකද කියන්නේ සහසින් දෙලොන් යන්නට ආත්ම තුනකට සම්බන්ධ කරලා කතා කරනවා. යාත්ම, නිවාසි, නිවාස. ආත්ම දෙන්නේ තමයි විලාසය. ඒකෙන් මොකක්ද? සම්පූර්ණ කරගන්න. ඒක විලාසය මොනවා අත්‍යවශ්‍යයි. ඒ අපි පොඩක් සම්බන්ධ වෙන ප්‍රශ්න සමග බලන්න ඕනේ. ඒක අංකාර දෙකකින් අපිට සංස්කාරයේ අපිට තේරුම් ගන්න ඉස්සෙල්ලා ආවද ආදී දෙකකින් පස්සට ඉන්නකොට මේ උපාසන මේ ජීවිතය කරනවා අපේ ගානේ මාතෘකාවට කරන එක සම්බන්ධ වෙනවා ඒක සම්බන්ධ වෙනවා ඒ මොකටද මේ කලින් අවස්ථාවේ පහළ මොනවානේ පසු වෙනසක් තමයි. ඒක අපේ විකාශයක් වශයෙන් මේක තමයි ඔයගෙන් නම් දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේගේ ජීවිතය කරස්මන නිසා ජීවිතය මත පවතිනවා. ඔබතුන් ඔබතුන් ඒක ඔයගොල්ලෝ අපේ කොමිස්ටර් මුස්ලිම් කියලා කියනවා කරනවා. ඒක විශේෂ ආත්මයෙන් කියලා තමයි. ඒකමනම් බහාරින් කරන ඉස්ලාමයේ ඒ කොමිසම පාදින ජීවිතය කියන්නේ ඒකත් ජීවිතයේ කොහොමද කියන බහාරින් කියන එක තමයි ඒක තමයි ඒක තමයි ඒක තමයි මේ රූප කොටස් දෙක අතුරුමන අනුවර්තන රූප කොටස් තුළ තියෙන ඕනම රූප කොටස් කරන්නේ රූප කොටස් දෙක අතර ඉස්සෙල්ලා මේ මොකක්ද කරන්නේ ගන්නේ කොටස් දෙකක් අතර ඉස්සෙල්ලා ඒක තමයි මේ මූල ධර්ම හදවන දේශකයන් කලින් මම කලින් ඒකකට අතිරින් කරනවා. ඒකත් සම්බන්ධව ඒකත් ඒකත් අතර හරියන්නේ පරස්පර සම්බන්ධයක් කරනවා කියලා. ඒක තමයි වර්ණනා කියන්නේ. දරක් කියන්නේ මතරක් කියන්නේ ඕදාවක් කියන්නේ. ඒ වගේම මුදාකාර වෙනකොට මේ දේශනාවෙන් දැක්කේ තමයි කියන්නේ මේ ආකාරයට කටයුතු කරනකොට ඒක වෙනවා. ඒ වගේ සාකල්පාදී මේකත් සම්පූර්ණ වෙන සම්මත ඒකේවා තියෙන බංගලෝ දැන් ඒ වගේ මේකට දැනට කරන සිස්ටම් වෙන සම්මත කොටස් ගන්න පුළුවන් ඕකදී පාවිච්චිලා කොටලියක් ගන්න. මේ මොනවාක් කරන්නේ පිළිතුරු දෙන්න මම කරන්නේ කොටේ තියෙන කෙරෙක බලනවා කියන්නේ සහ සම්බන්ධයෙන් ඒකත් අපේ ගානකේ තියෙනවා වම් දන්න රටවල. ඔක්කොම අපි මොකක්ද ලක්ෂණ තුනේ කියන කෙනෙක් මහත් කරන්නේ මම මේ පැහැදිලිවම අදෝෂේ දක්වන්න මේ කියන්නේ මොකක්ද කියලා මම පහක් වෙනවා. මේ මම පහක් දෙනවා. ආ ඒක තමයි. මේ අවශ්‍ය සඳහන් වෙන්නේ උපකරණ එතන ලොකු ස්වභාවයක් තියෙනවා ඇතුළේ තමයි සහගත සත්‍යයක් තියෙනවා ඒකත් කොහොමද සාකච්ඡාවේ සාකච්ඡාවක් කරනවා ආවත් සම්බන්ධව ඒක මොකක්ද මේ විදිහට සම්බන්ධ කරගන්න ඕනේ සත්‍යය. ඒකත් තමයි ඉතින් අමතරව මම හදලා තියෙන දේ තමයි අපේ රෝගයක් තියෙනවා. ඒ හතරෙන් කියනවා තේරුම් ගන්න පුළුවන් දේ කියනවා. ඒකම ගොඩක් කොටයි අනිත් දේ කියනවා කියන්නේ එතන කියනවා තමයි. ඒක තමයි සිතා කොටුවේ. මේකට කරක් සම්බන්ධ විදිහට පරිවර්තන කරනවා කියන්නේ සංකල්ප කරපස්සේ පස්සේ තමයි. ඒ කලින් කරපස්සේ පොඩි දෙයක් කරනවා. සමස්තයන් වලින් හරිය කාර්යයේ හේතු වෙනවා. ඒක නිසා ඔතන තියෙන කාල දැක්කත් කියන්නේ කාලෝපන නිසා මොන මොන දේ කරා. මොන මොන කෙනෙකුට මොකක්ද කරන්න පුළුවන්. කාර්යගතක බහාරගතක මාතෘකාවට කියන සාධිමණිමහල් අනුන්වස්සේ අනුන්වස්සේ සහාය බහාර මුනහේ සම්මානයෙන් ප්‍රතිස්තුතිය අර ප්‍රතිසංය නිර්මාණ සම්මතන තේරපටි යෝනි ප්‍රතිසංය ප්‍රතිමන නිසා සහදාපටි පහළ වෙනකොට ඒක තමයි. ඔතන තමයි ප්‍රතිසංය නිර්මාණයේ නිස්සාරණ නිර්මාණ කලාකරුවෝ ප්‍රතිඥාන දක්වන අමරේකම් කියන්නේ සම්මානාවන සාමාන්‍ය ප්‍රතිඥාන ඔතනතම ප්‍රශ්නාවලිය ගැනම මාතෘකාවක් ගොනුවක් අතර ඉවතන යෙදුණු යන්නේ මුලින්ම ඒක දිගින්ට පරිණත කරගන්න. ඒ පළවෙනි ප්‍රතිසම්පද වෙනවා නම් කොහොමද නැත්නම් මේක පස්ව පහළ වෙන ප්‍රතිවිද්‍යාත්මක අසුතමක් නැතිවක් අර කලින් දොස්සන් දෙනෝනේ පස්වල තියෙන මොනවාද කියන්නේ ඉස්සක් කියන්නේ මොනවා අපි සංස්කාරවලට පිළිතුරු ගන්නකොට මොකක්ද කියන්නේ සංස්කාරවලට පස්සට යාත්මික විශ්මය. සංවිඥානික නාමික පහරල ඒකේ පහරල. එනවා ඒක රක්ෂාව මාර්ග පහමෝකේ පහරනවා කියන්නේ අනිත් පවස්තාව උත්පත්ති වෙන බඩුන් ඒ බඩුන් මම දන්නා සංස්කාර සාමයේ මනිකෝසන් නම. මේ නිමිත හේතුන් බකලේ දරුවෝ දරුණා කරන මොදින් අපි සිතස්සන් දිනනාම පහිත කලකට ඇතුලේ නැත්නම් ඒ බර ඒ දුක ලැබෙන්න අපිටම දීපවත් පහම වෙනවා. අපි අර පාකල අපි කරන්නේ නවදාන ආත්මය කරන ප්‍රතිසංවේදනයේ පතුල යන නාමයක සඳහන් කරන සම්පන්න කටයුතු දැන් අපි සංසාර ධර්ම විස්තර කරන්නට පුළුවන්. සෝමන්නේ සත්‍යාවම ඕනේ. සෝමන්නේ ඒ කියන්නේ අර ඉස්සරහම මාතෘක පරිදි මොකාවත්පත් කන්නේවත් තිබුණා සම්පූර්ණ නාමකත් නඩුවක් තිබුණා ඒවා එන්නේ ඉන්නකොට පරිදි වෙනදවල අර මාතෘක සම්මකාරයක් වගේ දෙකේම ගන්නවා පාරකන් කියන කොටසෙන් ගන්නවා ඒක අපි කියන්නේ සායෝජිකව කියනවා කියන්නේ මාත් වෙනකට අපිට අයින් වෙනවා පහළ වෙනවා මම සම්පූර්ණ වෙනවා මම ඒක හරියනවා සම්පූර්ණ වෙනවා එතකොට අර ප්‍රතිසංවේ වේදනා අමරිකාවම නාම රූප වලින් විඳින්න තමයි රූපයෙන් ලබන ආහාරයෙන් හඳුන්වන්නේ මේකයි ආත්ම දෙකකින් කියන කපන කතාව ආත්ම උත්සාහයෙන් සම්බන්ධ කරගන්න කියනකොට මේක මොන විතර ප්‍රශ්නයක් අන්නේ වගේ ඔබේ මනසට ඒක තමයි සම්බන්ධ කරගන්න ඕනේ ඒක හඳුනා ගන්න නියමනාම පස්සය නියමනාම පස්සය නාම දෝෂ පස්සය සාරය පස්සය මේක පිටස්සය සාමාන්‍යකම පස්සේ පස්සේ කලාවතම මානසික අධිකරණ ලැබෙනවා. ඒක පස්සේ බොහෝ පස්සේ තියෙනවා අතලින් මානසික ලෝකාවලියක ඒ ආහාරයෙන් ඉස්පාසමයි අපිට භාවනාවෙන් උදව්වන්න පුළුවන්. එහාදී නිසා දෙක පැත්තෙන් කරන හැමදේම සංසම්පන්නයි පුළුවන්. ඒ වගේ අනිත් සංස්කෘතික නමිකා තමයි අපිට ඒ ඒ කියන දැනුමේ හසුරා පුළුවන්. සංස්කාරක ස්ථානවත් වෙනවා. ඒ සංකප්ප පද්ධතිය කරනවා. ඒ සංකල්ප සංකල්ප පොදුලදී. ඒවලුම මොනවාද කියන කාක්ෂණයට අනුව ජීවන සංස්කාරයන් වෙන සංකල්ප සංකල්ප පොදුලදී. දැන් මෙතන නාම රූප සංස්කාර, විමාන සංස්කාර, ඒ සංනාම රූප සංස්කාර සමායතන, සමායතන පස්සා සංස්කෘතිය, සමායතන අවිස්සාකම සංස්කෘතිය. ඒක පස්සේ කියන සංස්කාරය අහගෙන කතා කරන වස්තුනික පරිච්ඡේදයේ තේරුම් ගන්න ප්‍රශ්න අහන්නේ කියන්නේ මේ සංකේතයෙන් නිසා ප්‍රෝපේ පිළිබඳ දැනුමක් ලැබෙනවා කියලා කියනවා. මොනවාද එකක් තියෙනවා කියන්නේ සංකල්පයන් කොටස්නේ ඔක්කොට. ඒ කියන්නේ අසාවේ විශේෂ පස්සේ මේ කොටස් වලින් කොටස් තමයි සංහාවල් සංඛ්‍යාව ඒ වගේම සංකෝබණීය කියන කල්පයෙන් කොටස් වෙනකොට කොටස් මානසිකයි ගණිතන්දායි ඒ වගේ මේක උදම් ප්‍රමෝණයල් කොටස් වෙනවා. ඒක තමයි අපි කියන්නේ තමයි සංකල්පය. මේ විදිහට තමයි කියනවා. ඒක තමයි දිනවා අපේ ජීවිතය. කරලා තමයි මේක තමයි සංකල්පය. මොනකටද මේ කියන්නේ? ඒක තමයි සංකල්පය. ඒක

හොඳ වේදනාවක් නරකයි මොකද දුෂ්කරම ඒකම දස්ස සම්පත්තිය නිසා සම්බෝධ අනේක පද්ධතිවලින් දස්ස සම්පත්තිය වලින් මොකද වෙන්නේ නරක සංඥාවක් වෙනවා. ඒක නම් නෙවෙයි නරක සංඥාවක් ගැටෙන දෙයක් වගේ. මම හස්සක්වා. ඒ කියන්නේ මොනවද පක්ෂපක්ෂා වේදනා කියන්නේ. ඒ විදිහට ජීවිතය ක්‍රියාත්මක කරන ධර්මතාවයක් තමයි. එතකොට පක්ෂපක්ෂා වේදනා වේදනා පක්ෂා සම්මතය. වේදනා නිසා සංහා දැනෙන්නේ. අපට තියෙන පුරේතෝ සංඥාවක් සංකල්පන සංකල්පයක සම්බන්ධ කියන දාදී ඒ පුර අරමුණ කෙරේ සාමනවා. කියන්නේ අත්‍යවශ්‍යම දෙයක් තමයි. ඒක තමයි සංඥාකාරීයකින් ඒවා නැති කරගන්නේ තණ්හා ලෝකෝ ඒවා නැතුව සිතින් නැතුව උපස්ථානයේ සම්බන්ධ සංස්කාරයක්. සේක්ෂා වේදනා සංඥා අර සාමාන්‍ය වශයෙන් දුක් වේදනා පරිවර්ණය කරන්නේ ඒ දුක් වේදනාට වඩා කැමති ආශාවෙන් මතන විතරක් අපිට මතන කුසලයි. මොකද සේක්ෂා වේදනා කතා කරන්නේ මේ පස්සේ උසා තමයි වේදනාව. වේදනාව අතිමුඛතාවයේ වේදනාව අතිමුඛතාවයේ පස්සේ සංඥා කරනවා. ඒක සම්බන්ධව සංඥාව ගැනකොට වෙන පස්සේ එක සංඥාව පොදේ ආකාරයෙන්ම රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, මේවා හැබැයි හරිනේ තමයි බලබල කරන්නේ නැත්නම් වලේ පරෝ කියන වාක්‍යයක් ඉස්සරහම යන සම්පූර්ණ කාර්යයන් කරන කරනවා ඒකයි වේදනා තත්ත්වය තමයි සමහරක්ත්‍ය උපාදා මේ සංහාරය තමයි අපි කොටේ නාලවල අල්ලාගෙන පාදා කරනවා ඒ මොනවාදේවත් සංකප්පයක් සංකප්පයක් සංකප්පයක් කරන්නේ නැහැ ඕනෙම අනුරූපයෙන් පැතිසුණු කල්යම මේ වේදනාව නැතිනම් නම් ඒක හරියන්නේ මොකද සමානක් පිළිබඳ මොන සමානම පිළිබඳ සංස්කෘතික බැඳීමක් සංස්කෘතික ලෝකනාවක් තියෙනවා නම් සංකල්පවත් ඒ සංකල්පවත් නැත්නම් ඒක හරියන්නේ නැහැ ඒක උපාදාන පස්සා බහුවෙන උපාදාන පස්සාට පසුව කර්ම උපාදාන තියෙන සත්‍ය සම්මදස්සයි. මොකද දාන පහට කියලා දෙයක් ඒ දෙයක් පස්සෝ සිත වේදනාවක් ආසිත වේදනාවක් පසු ආකාරයෙන් ආකාරාවත් වේදනාවක් ආකාරව තිබෙනවා ඒ රූප අරමුණ ළඟ අන්තිම ළඟ උපාදාන. අදාළ නැතිව පාරාණ පස්සා බලමුද අල්ලා ගැනීම කියනවාට පස්සේ සම්ම දැක් කරන සිතුම් නිකනක් නියම කරනවා නියම කරනවා කියන්නේ කොහොමද ඒකාකාර සිතුම් ඒවා කියන්නේ කර්ම සමාජ කාමයක් තමයි ඒකමවල් ආදී වශයෙන් කියනවා ඒවාගෙන ආයතන තුන කියන විශ්වාසයෙන් නියම කරලා බලනවා ඒකාකාර පස්සා කරනවා ආදී වශයෙන් මුල් භාෂාවෙන් ඒක කාර්ක වාදික නමක් වලින් විවිධාකාරයෙන් පරිණාමයක් වෙනවා සම්මතයි. මේ සම්මත බහවර සම්මතවල මරණය කියලා කියන බරපතලා එතකොට බරපතලා ධාතු කියන එක සංස්කාර කර්මික සංඥාත්මක කර්ම වශයෙන් කියන සාධුවට ප්‍රයෝජනයට ඒක වඩා ගන්න වෙනවා. ඒකට මොකක්ද සම්බන්ධ කරගෙන ගන්න පුළුවන් කාරණා. දැන් මොන කර්ම බල රැස් වෙනවා. භවපාතා ධාතු බඳුන් පස්සේ ධාතු යනවා. රක්තං අනිත්‍යපත්‍ය සංඛාර සංඛාරපත්‍ය වෙනවා. සංඛාරයෙන් පස්සේ මොනවා නෝදලා. මේ දෙකම සංඛාරපත්‍ය වෙනවා. ඒක තමයි භවපාතා ධාතු කියන්නේ. ඒවා කොතනද සම්බන්ධ කරන්නේ? ඊවා ආත්මා විශ්වාසය කියනවා සංස්කාරය කියනවා. ඒක පාසේ කියනවා වෙනකොට මම ආත්ම ප්‍රතිසංකේතය. මේ දෙකන්නේ මාතෘකාවෙන් පටන් ගන්න ඕනේ විදිහටම විපාකී ධම්මෝ නාම අධිකාරෝ සමුදේ ක්‍රියාවකෝ ක්‍රියාවකෝ සාර්ථකවකෝ විද්‍යා සාර්ථකවකෝ මුලින්ම දැන් බහපත්වාගාති සංඥා වල මරණ මොහොතේ මේ කාන්තික ඊළඟ බඳුන මාතෘකාවේ ඒ ආත්ම දෙන්නේ සම්බන්ධයි. ඒකකට ඔතනින් ගලන් පිළිබඳව මේ කියවන්න ඕනේ ඒක පුළුවන්. ඒවම ධාතු දෙකම දරාවාදී මර්මාදී ඔක්කොම දේවල් මම දැන් කියන ආකාරය තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට දැන් මේ පරිණාමිකා සම්මත නිසා ධාතු දෙන්නේ කියනවා කොහොමද? සම්මත කොලෙන් මරණයට පස්සේ නරක උපදින්න මොනවද? සත්‍යපත්‍රාදාපිතින් සංකාරපත්‍රාදී යාත්‍රා කරන්නේ නැහැ. ඉතෝම ආකාශයේ ලක්ෂණ දෙකක් සම්පූර්ණ කරනවා. මේවා සාධිෂ්ඨ සම්පූර්ණකත් අධිෂ්ඨ සම්පූර්ණ නොවන ලක්ෂණ ගන්න දෙකක් ලක්ෂණ කරන්නේ මේ නරක පැත්තේ කොහොමද පාරට කොහොමද මේක පුරණ ලක්ෂණ සාර්ථක ඒක ඉවන් නම් ලැබුණට පස්සේ මම මේක දෙන්න කම්මෝකක් වෙනවා එතකොට මේ ලබන පස්සේ නැවත මොකදද කොහොමද කියනකොට රහත්මයි කිසිමකට දකින්නට පුළුවන් දෙයක් නෑ. රහත් කෙනාම නම් නැතිවා කියනවා තමයි මේ දේවල් කරන්නේ මේ පාඩේ. ඒක පංච කුම්භාවන් අමාරුයි. එතකොට යම් කිසි කෙනෙක් වලින් පිටස්සෝ වරකට මත සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඒක නම් යම් කිසි කෙනෙක් පවත්නා නිසා ඒ දේක පවත්වන තාක් හරිනම් කෙනෙක් මනිනාස්සක් නරක පහළ වෙන එක වරාපහාරක ප්‍රාදානක් දක්වන පිළිවෙල. ඒ කියන්නේ කොමන මනිනාත කාසින රටකට පස්සේ කටින් ජීවිත කටින් ආත්ම කරන පහරනවා කියන දෙන්නේ සාහාරික වශයෙන් සිදුවන ප්‍රාදානක්. අපි කල්පනා කරන බලන්නේ වරුණ දුෂ්කරක මේ පස්සේ ජීවිත සාභාවික ප්‍රාදානක් සම්බන්ධයි. මේ අනුභවයම දුක කොටස් දෙකක් ආරම්භ සෑම මනසක් පාසන්න කටියෙන්න ඕනේ කියලා. ඔක්කොම වටන් ගන්නවා බලන්න මේ අන්දේදී ඉස්සරහම හඳුන්වන්නේ කියනවා සම්පූර්ණ දේන් විස්තරය වයනා තමයි. ඒ අර සිදුම කවල වල සම්මානන දිනක උපදිනකොට අපි ඉස්සින්නත් අපේ මහත්කමට වේලම් වේලම් ඒනම් දුන කුමන කවල නැත්ලා ඒකට වඩා ඕලාම්කෝ කරන සියලු ප්‍රවෘත්ති දෝෂවලින් අපි බලපෑම කරනවා ඒක තමයි මේ කවල කරන පාසම එනම් දෙවියන් වහන්සේ කවල ආහාර උපකරණ සාපන කරනවා ඒක සාපහරක් වශයෙන් මේ ආකාරයෙන් තිබුණා අපිට ඒ විදිහට කියනවා. ඒ කියන්නේ ශරීරයේ මොන කියලාද කියලා. මේ කරුණේ ආත්ම විද්‍යාවේ මේ කරුණේ මනසේ වලින් තමයි අපතන නියමනය කියන්නේ ආත්මක පොයි මොකද සම්පූර්ණ පරිවිදනය කියන්නේ. නැත්නම් මොකද හොඳ ග්‍රහණ එකදවා කියනවා. කොයි ආකාරයෙන් අපිට ඒ කිසිම දෙයක් මේ රූපයෙන් ග්‍රහණය කරන්න බලන්න ගන්නවා. සිතු පස්සේ මත දේශනාවේ වරක්කම තිබෙනවා කියන්නේ ඒක තමයි තරහේ සමීපන මොන විශ්වාසයෙන් කරන්නේ ඒ තමයි කතා කරන්නේ විශ්වාසයෙන් කතා කරනවා හරියට මොනවද සාමහල් පස්සෙන් පාස්නා වුණාම කරන්නේ පොලිසේ අතිමන කාර්යයෙන් නැතිවෙනවා සදාන්නේ විශ්වාසයෙන් සාමහල් පස්සෙන් කාර්යෝ ජීවිතේ පුරාම අකුසල ආකාරයෙන් විද්‍යාත්මක ආකාරයෙන් කියන ඒ විදිහට ඒකේ යන පාඩකයි සාකාර ගන්න කියලා කියනවා කියන්නේ අපි දුකම ආකාරය ගන්නවා. එතකොට ඒක පැත්තට ගොඩනගන්න ඒක මධ්‍යම ප්‍රශ්න පස්සේ වල ඒකේ තියෙනවා ඒකම කරුණක් වන්නේ බඩ. එතකොට ගොඩක් හොඳට හොත් බලන්න බලන්න. එතකොට මෙතන ධර්ම සම්පන්න නායකයෙකු කියන්නේ ඒක කොහොමද නම් මම කන්නේ ඔය කරන්නේ. දැන් නරේන්ද්‍ර ඉස්සල්ලාම මම මතකන්නේ අපේ සිතේ තියෙන සුදුසුියක් තියෙනවා. ඒක තමයි ආවතුලේ තියෙන ආවතුලේ තියෙන ආවතුලේ තියෙන මේ විදිහට සිදුවන විදිහට සුදුසුියක් කියන දේ තමයි කියන්නේ. අපි කියන කරනවා ඒක කරලා කරනවා කියන එක තමයි ඒක තමයි. ඒක තමයි එකක් හතරක්ම එකපාරට දෙන්නේ ඒක තමයි. ඒක ඒකකොට සිතිවිලි ඒ ආකාරව මොලේකින් මතුවෙන මතෝනකේ ජීවිතේ ප්‍රාණ මොනකොට දැන් වරණ මහකට පස්සෙන මේ සිතිවිලි ඇතුළෙන් මතුවෙන නම් කාර්යය එන්නේ කාර්යයෙන් ගන්න ගන්න නෝදලා ඔතන ඉතින් කාර්යය මොනවා කරන්නේ කියලා කිසිවක් හරියන්නේ නැහැ ඕකේ සැකෝනේ සැකවන්දර මේ ලක්ෂණ කාර්යයන් අර අනිත් ඕනකමක ගණන් පහදාන්න පුළුවන්. ඒ නිසා මේ ශරීරයේ ජීවණීයම තමයි මේ ප්‍රතිම කරුණ බලන්න පුළුවන්. ඒක මරණයම තෝරනකොට ශරීරයේ ජීවණීයම සිටින පවස්සන්නක අධිකමන්න ශරීරයේ දෙවියන් නැතිව ඒකම ඒකම මේ ප්‍රතිම පවස්සන්න තමයි සත්‍ය නැතිවන්නේ. ඒක මේක තමයි කාර්යයන් නිවිලා ඒක තමයි මරණ ඒ මරණ අවස්ථාවේදී පිට නියෝජන ක්‍රියාත්මකවම බන්න පාඩ එක පාරකම අවස්ථාවකට තියෙන ශක්තියක් ඕනෑම දෙයක් මනෝජන ක්‍රියාත්මක වෙනවා ඒක කිසිම දෙයක් නමක් කරගන්න ඕනේ අපි කාටවත් මහත්කමක් කරන්නේ නැහැ එකපාරට ඒක කොතනක ආදායම් නැතිනේ දේවිය ගාමිය අහස දේවිය ගාමිය දෙවියන් සංසාරහත බුදුයි සම්පතන හතරියක් වන්නා කියලා නැවත බදාන හතරියක් වෙනවා ඒක තමයි මානසික බලය ඒක තමයි සංවේදීය ශක්තිය බණතුන් ගාමිය කතරගෙන ළමයි කරන්නේ ඔක්කොම තමයි ප්‍රශ්නයක් වෙනවා ඒක කලින් පරිදි ප්‍රවේශන අන්තර ඒක අවශ්‍යතාවය නිමල කෙනෙක් ප්‍රශ්න වලට බාහිර කරලා ඕනේ නේද මේකෙන් ක්ලාස් එකකින් දෙකක් දෙකක් එතකොට මරණ හේතු ලක්ෂණ වන්නේ තමයි ඒක ප්‍රාණකව කුත නියකරණය නිදී දීපිත තමයි ඒක මවස්සන්නක නවකේනක ඇතිකම ඒක පොළේ කියන නැතම උපකල්පන ඥානයේ තියෙන අරමුණ ඉස්සලා ගන්න පුළුවන් සංසම්පී කියනවා කොහොම නම් ජීවන ශරීරයේ උන්දරණය ඒකකට උපදින සංකල්පය ඇතිවෙන ශරීරයේ දේවල් මම කතා කරනවා ශරීරයේ දෙකෙන් සම්බන්ධ කරනවා ඒක තමයි ඒකේ මෙතන මුලින්ම කරනවා මේ විදිහට එකකට සම්බන්ධ කරගෙන ප්‍රතිවිරුද්ධ අන්තරාවට කොහොමද වෙන්නේ